යමක වග්ගෝ මනෝ කුම්භංගමා ධම්මා මනෝ සෙත්තා මනෝමය මනසාචේ පදුත්තේන භාසති වා කරෝති වා තතෝ නං දුක්ඛමන් වේති චක්ඛං වවාතෝ පදං සිතුවිලි සිත මුල් කොට උපදින්න මනෝ පුම්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා තතෝ නං සුඛමන් වේති ඡායාව අනපායිනී සිට්ඨෝ වේ කොට උපදින්නේ උතුම් යසිත ඉන් සමනිපයින්නේ පහන් සිතින් කී සම්ති වේරන්තේ සංන සම්මති දැන් රැදුනේ මට පහරයි දුන්නේ මා පෙරදී මගේ වස්තුය ගන්නේ ඉලෙස සිතාගෙන දෙර නොබඳින් මයි වෛරය සංසිඳලන්නේ අකුකොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ යේතං නඋපනයිහන්ති වේරං තේසුපසම්මති චන්නවැදුනිය මට පහරයි දුන්නේ මා පෙරදී මගේ වස්තුය ගන්නේ එලෙස සිතා වචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ වෛරස්කලේයයි වෙරණු කරන්නේ ඉන් වෛරය කිසි කල නොතිඳෙන්නේ වෙරණු කිරීමෙන් වෙර සිඳලන්නේ ඒ දහමයි පෙර සිට පැවතින්නේ පරේචන විජානන්ති මයමෙත් යමාමසේ ये च तत्थ विजानन्ति ततो सम्मन्ति मेधगा කලහය වෙයි මිනිසුන් වන සන්නේ ඒ නොදතොත් ඉන් අප වෙනසින්නේ නිය දැනගෙන කලහින් වෙන්වන්නේ එවිටයි කලහය සංසිඳියන්නේ සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංගතං භෝජනම් හිච අමත්තං යුං කුසීතං හීන වීරියං සංවේපසහති මාරෝ වාතෝ රුක්ඛං වදුම්බලං සුදේ අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංවතං භෝජනම් හිච මත්තඤ්ඤුං සබ්දං ආරද්ධ වීර්යං කං වේනප්පසහති මාරෝ වාතෝ සීලං වපම්බතං කය අසුබේ ඒ අනුව සිතමින්නේ ඉඳුරන් මනවින් සංවරවන්නේ ආහාරෙහි පමණද දැන බල දන්නේ පව්වක් මෙනි ඔහු මරුණෝ දුක්ඛසාවෝ කාසවං යෝ අත්තං පරිදයිස්සති අපේතෝ ධම සත්‍යේන නසෝ කාසව මරති කිලිසිංග පින්නේ සංවරයෙන් ඇත්තෙන් තොරවන්නේ ඉබන්දවුන් සිවුරට නොවටින්නේ යෝචවන්ත කසාවස්ස සීලේසු සුසමාහිතෝ උපේතෝ ධම සච්චේන සවේ කාසාව මරහති කෙලෙස් බරසිල්වල පිහිටන්නේ ඉඳුරන් ධම තිබෙන්නේ මෙදෙකිනි සිල්වත් බව ඇතිවන්නේ එවන්න වුන් සිවුරට ගැලපෙන්නේ අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරංනාදිගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා නිසරු දෙයෙහි සරුයෙහි සිතමින්නේ සරු දෙය නිසරුයි පෙරලා ගන්නේ අනුවෙන යොයි ඔහු නිවන් දකින්නේ නැත මිස දිතු වෙහි ගොදුරුව ඉන්නේ සාරං ච සාරතෝ ඤත්වාං අසාරං ච අසාරතෝ තේ සාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරා සරුදේ සරුයයි හරි හැටි දන්නේ නිතරුව ඒ සරුයි ගන්නේ ඒ නුවණැත්තන් නිවන් දකින්නේ ඉවෙන්න වුන් හරි දැක්මෙහි यथा अगारम् दुच्छन्नुद्धि समति विद्यमभावितम् चित्तम् रागो समति विद्यते යථා අගාරං සුච්ඡන්නං වුත්තේන සමති විජ්ජති එවං සුභාවිතං චිත්තං රාගෝන සමති විජ්ජති දැත්තට වහලින් දිය නොවැටෙන්නේ හොඳ හැටි බැහුවිටමයි එය වන්නේ බවුලෙන් සිත ඒ ලෙස දමමින්නේ සිටි කල රා शोचति पापकारी उभयत्थ शोचति सो शोचति सो विहन्ति दिस्वा कम् किलित्तमत्तनो ඉදමෝදති පෙච්චමෝදති කතකුඤ්ඤෝ උභයත්ථමෝදති සෝමෝදති සෝපමෝදති දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ පින්කල අය මෙලොවත් තුටු වන්නේ පරලොවදිත් එලෙසම තුටු වන්නේ දෙලොවම පිරිසිදු පින දකිමින්නේ තුටු වෙයි සතුටයි ඉන් ඇතිවන්නේ ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්ථ තප්පති පාපං කතන්ති තප්පති භියෝ තප්පති දුග්ගතින් ගතෝ පෞකල අය මේ නොවේ හිතෙන්නේ පරලෝවේ ඒ ලෙසම තැවෙන්නේ දිලොවම මා පව් කළෙහි තැවෙන්නේ නිරයට ගොස් තව තවත් තැවෙන්නේ ඉදනන්දති පෙච්චනන්දති කත පුඤ්ඤෝ උභයත්ථ නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති බියෝ නන්දති සුංගතින් ගතෝ පින්කල අය මෙලොවදී හේතු වන්නේ පරලොවදිත් එලෙසම සුතුවන්නේ දෙලොවම පින් සං භාගවා සමඤ්ඤස්ස හෝති තුන් පිටකයේ බල බොහෝ කියන්නේ අනුවන කම මත එහි නොයේ දෙන්නේ පස් ගෝරස ගෝපලුන් නොලබන්නේ එසේය ඔහු දහමෙහි ඵල ගන්නේ up පම්පිචේ සහිතං භාසමානෝ ධම්මස්සේ හෝති අනුධම්මචාරී රාගං ච දෝසං ච පාය මොහං සම්මප්පජානෝ සුවිමුත්ත චිත්තෝ අනුපාදියානෝ ඉදවා හුරං වාස භාගවා සාමඤ්ඤස්ස හෝති තුන් පිටකයේ බන මදව කියන්නේ ඉනමුත් දහමට අනුවයේ දෙන්නේ රාදොස්න නොහඳුර හැර නුවණින්නේ දෙලොවම නොබැඳී නිවන් දකින්න